පිළිබඳ අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මව්පිය ගුණ බලයෙන්ද අනන්ත මහා බෝසත් ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද මම වෛර නොවෙමි මම තරහ නොවෙමි මම නිදුක් වෙමි මම නීරෝගී වෙමි මම සුවපත් වෙමි මම දුකින් මිදෙමි මම නිවන් දකිමි මම නිවන් දකිමි මා මෙන්ම මාගේ මව්පිය ගුරු තුමෝද වැඩි හිටියෝද මහා සංගරුවනද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාගේ හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම සියලු දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ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 වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් කළ දේශනාවක් මාතෘකා කළේ. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ ලන්ඩන් නුවර පදිංචි උදිතා විජේසේකර මහත්මියගේ දායකත්වය ප්‍රධාන අරමුණ තමයි මීට මාස තුනකට පෙර අභාව ප්‍රාප්ත වුණ මහනුවර පදිංචි මල්ලිකා විජේසේකර මෞතුමියට පින්දීම පරලෝකයේ සියලුම ඥාතීන් පින්දීම තමයි ප්‍රධාන අරමුණ. හත් දවසේ පින්කම, තුන් මාසේ පින්කම සහ වාර්ෂික පින්කම් මේ සියල්ලම බුදුදහමේ හැටියට පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා කරන පින්කම්. ලෝකයේ වෙන කිසිම ශාස්තෘවරයෙක් මේ පින්දීමක් ගැන උගන්වල නැහැ. උගන්වල තියෙන ඒ මියගිය ඥාතීන් වෙනුවෙන් ආහාර පාන ඇඳුම් පැළඳුම් සොහොනට ගිහිල්ලා දාන එක ක්‍රමයක්. තව ක්‍රමයක් කියලා තියෙන ඒ ශාස්තෘවරු ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදී එකතු කරලා ඒ ගම්මානෙමින් අයගේ ඥාතීන් සිහි කරලා ඒ ආහාර පාන ඔක්කොටම ගිනි තියෙනවා. තව ක්‍රමයක්. ඒ දුමාරය ඥාතීන්ට වේවා කියලා. ඔය වගේ දුර්මත තියෙන වකවානුවේ තමයි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා මේ නියම ධර්මය පහදලා දුන්නේ. කෙනෙක් මරණයට පත් වුණාම නැවත උපදිනවා රහත් නොවුනේ නම් ඒ පරලෝකීය ඥාතිවරයාට කළගුණ සැලකීමක් හැටියට තමා කැමැති පුණ්‍ය කර්මයක් සිදු කරලා පින්දීමක් කරන්නට කියලා අනුදැන වදාලා. වර්තමානයේ රාත්‍රී ධර්මදේශනාවක් කරලා හෝ පිරිත් දේශනාවක් පවත්වලා පහුවෙනිදා නොයිල්ලොල් දානයක් සකස් කරගෙන තුනුරුවන්ට පූජ කරලා ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන ගාථාව සිහි කරලා ඒ මවට ඒ පියාට ඥාතිවරුන්ට පින් දෙනවා. ඒක තමයි නියම ධර්ම ක්‍රමය. එක ඥාතිවරයෙකුට නෙමෙයි පරම්පරානුගත ඕනම ඥාති පිරිසකට පින් දෙන්න පුළුවන්. බිම්බිසාර මහරජතුමා තමයි පළවෙනි පින්දීමේ පින්කම මේ ශාසනය කළේ. අපිට වගේ ඥාතිවරු එක්කෙනෙක් දහයක් පහළවක් විස්සක් සීයක් නෙමෙයි. එතුමාට ලක්ෂයකට ආසන්න පිරිසක් හිටියා පුණ්‍යානුමෝදනාව කරන්න. ඒතොර ඒගොල්ලෝ ලක්ෂයකට ආසන්න පිරිසක් පින් ගන්න බුද්ධාන්තර ගණනාවක් හිටිය පින් හම්බුන්නේ නැහැ. ඥාතිවරයෙක්ම පින් දෙන්න ඕන. ඉදං මේ ඥාති නං හෝතු කියන්නේ එකයි. මේ පින් අපේ ඥාතීන්ට වේවා සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතීන් සුවපත් වේවා. අනේක ඥාතිවරයෙක්ම ලේ උරුමයක් තියෙන પરම්පරානුගත හෝ ඥාතිවරයෙක් වෙන්න ඕන. එතකොට මේ ඥාතිවරුන්ගේ පෙළපතේ හිටිය බිම්බිසාර රජුරෝ බුද්ධාන්තර ගණනාවක් දුක් විඳ කිව්වහම පොඩි දුකක්ද බලන්න. බිම්බිසාර රජතුමා තමයි දානමය පින්කම සිදු කරලා පැන්වඩලා පුණ්‍යානුමෝදනාව කළා මේගොල්ලෝ සැපයට පත්වන ඒ බුද්ධ ශාසනයේ පළවෙනි පින්දීම. දැන් අවුරුදු 2600 ගණනක් වුණා. ඔබ අප හැමදෙනාමත් අද මේ සිද්ධ කරන්නේ තමන් හදාවදාගත්ත මවට පුණ්‍යානුමෝදනාවක් කිරීම. එපමණ ඉතුරු වෙන කරන්න දෙයක් නෑ ඥාති සංග්‍රහය හැටියට පරලෝකයේ අයට පුණ්‍යානු මෝදනාවක් කරන්න පමණයි තිබෙන්නේ. ඒක තමයි අද මේ සිද්ධ කරන්නේ. මව් පමණක් නොව තමන්ගේ පෙළපත්වල පවා පරලෝකයේ සියලුම ඥාතිවරු සිහිගන්වාගෙන පුණ්‍ය කර්මයේ සිදු කර ගැනීම ඊ타මත්ම වටිනවා. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයට සීල සමාධි ප්‍රඥා කියන මේ උතුම් ධර්මය ගැන හර දැක්කුවේ. ඊට කලින් තිබුණේ නැහැ. දානයක් දුන්නත් ඒක මහත්ඵල වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. බණපදයක් ලෝකෙ තිබුණේ නැහැ. ඥාතීන්ට දෙවියන් පින් දෙන ක්‍රමයක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ සියලෝම ක්‍රම උගන්වන්නට සිද්ධ වෙන. ඒතොර බලන්න පොඩි වෙහෙසක් ගන්න ඇතිද කියලා. පැය 24න් පැයකොත් විනාඩි 20යි සැතපීලා තිබෙන්නේ. අනිත් මුළු කාලයම දෙවියන් සහිත ලෝකයා වෙනුවෙන්ම කැප කළා. ඒ නිසා තමයි ඔබ අප හැමෝටම අද මේ බුදුන් වඳින ක්‍රමය, මල් පහන් ගිලන්පස පූජා කරන ක්‍රමය බණහන භාවනා කරන ක්‍රමය සංඝික දානාදී ක්‍රම මෞට පියාද සැලකීම මේ සියලුම වතාවට්ටික ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන්. වෙන කාගෙන්වත් අපට ලැබුණ නෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට අපේ නොයෙක් නොයෙක් පූජාවන් පවත්වල වන්දනාමාන සිද්ධ කරන්න. අපේ මුළුමහා සංසාර ගමන සැපවත් කරගන්න මඟ හදලා දුන්නා. ඔබ අප සියලු දෙනාම උදේ හවස බුදුන් වඳිනවා මල් පහන් පූජ කරනවා සමහරට දානමානත් පූජ කරනවා බණහනවා භාවනා කරන මේ පින සංසාරෙටම ප්‍රමාණවත් දුකක් විඳින්න නැතුව අපායකට යන්නේ නැතුව මනලව හෝ දෙව්ලොව බඹලොව ඉඳලා මේ සසර දුකින් නිදහස් වෙන්න පුළුවන් ඒ නිසා බුදුරජාණන් වහන්සේට පුළුවන් තරම් ගෞරවය පුද කරන්න ඕන. කියලා දුන මෛත්‍රී භාවනාව නිතර කරන්න ඕන. ඉතිමිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ යන බුදුගුණ භාවනාවත් යනේනකොට පවා මෙනෙහි කරන්න පුරුදු වෙන්න අතිවිශාල පිනක් හම්බ වෙනවා සංසාර ගමන සුගතියකින්ද ලැබෙනවා අපායක් නම් දකින්ද පේන්න හම්බ වෙන්නේ නැහැ මම මේ මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපන්නක කියල ප්‍රතිපදාවක්. ඒගෙ තේරුම හතුරාටවත් විරුද්ධකං කරන්න එපා කියන එකයි. අවිරුද්ධ ප්‍රතිපදාව කියන තේරුමයි. හැමෝටම සුවපත්වේවා කියල කියන්න පුළුවන්කම තියෙන්ඩුවන්. අන්න ඒකද කියනවා අපන්නක ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරාගෙන එන කාලේ එක ආත්මයක විශාල ව්‍යාපාරිකයෙක් ගල් 500 දා බඩු පුරවගෙන රාජ්‍යයෙන් රාජ්‍යයට ගෙන යනවා. ඒ වගේ තිබෙන බඩු බාහිරාදී මේ පැත්තට ගේනවා. වාහන මොකුත් නැහැ. ගල් කරත්ත තමයි ප්‍රධාන වාහනේ හැටියට පාවිච්චි කරන්නේ. මෙහෙම දවසක් ගිහිල් එක තැනක නැවතුණා එතනින් එහාට යන්න තියෙන රාත්‍රී කාලේ කාන්තාරය අද වුණත් විශාල කාන්තාර තියෙන ඒ වගේ රාත්‍රියට තමයි ගමන් කරන්නේ. නැවතිලා මේගොල්ලෝ විවේක සොයෙන් ඉන්නකොට තමත් කණ්ඩායමක් ආවා. ඒගොල්ලොත් නැවතුණා. මේ කණ්ඩායම පිටත් වෙන්න හදනකොට පස්සේ ආපෝ කණ්ඩායම කියන අපි ඉස්සල්ල යන්නේ තමුන් වහන්සේ පස්සෙන්ඩ ඕන. තර්ජන ගර්ජන අපහස කරලා ඒගොල්ල ඉස්සල්ල ගියා. අපේ ගෞතම බෝසතානෝ කියන බොහොම හොඳයි. ඒගොල්ල ඉස්සල්ල ගිහාම අපට ආනිසංස තියෙන පාර හැදෙනවා. කරදර පීඩා තියෙනවා ඒක දැනගන්න පුළුවන්. සමහරවිට වතුර ඉවරුණොත් ලිං හාරලා කාන්තාරේ අඩි 100 ගණන් යට හාරලා වතුර ඩිංගක් හොයාගන්න වෙන අපිටත් ඒකෙන් ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ආනිසංශ ටිකක් කිව්වා. මේ කණ්ඩායම ඉස්සරහට යනකොට හොඳට ඇඳ පැළඳගත්ත නෙළුම් මල් මිටක් අතේ තියෙන ඔළුවේ නෙළුම් මල් ගහගත්ත කාන්තාවක් ඉස්සරහට ආවා. ඇවිල්ලා කියනවා මේ ගවයින්ට බොහොම අමාරුයි මේ කරත්තා දෙන්න මේකේ වතුර ටික පෙරලලා ටිකක් සැහැල්ලු කරගෙන යන්න ඉස්සරහා විශාල විලක් තියෙනවා මම මෙතනින් නාගෙන මේ නෙළුම් මලුත් කඩාගෙන නෙළුම් අල ටිකකුත් ගලවගෙන එන්නේ කිව්වා මේ මිනිස්සු මොකද කළේ කියමන පිළිඅරගෙන කරත්තවල තිබිච්ච වතුර ටික පෙරලලා දැම්මා හිස් භාජන දැන් පින්නතුනි යනවා යනවා යනවා කිසිම විලකුත් නැහැ සරණකුත් නැහැ. දැන් ගවයින් ඇද ගන්න බැරුව ක්ලාන්ත වෙනවා වැටෙනවා ක්ලාන්ත වෙනවා වැටෙනවා. මිනිස්සුන්ටත් එහෙමයි වතුර නැතුව පිපාසයෙන් එහෙන් ක්ලාන්ත වෙනවා. ටික දුරක් ඔහොම යනකොට පින්නතන අර කාන්තාව නෙවෙයි යක්ෂණියක්. කාන්තාරවල ඉන්න යක්ෂණියක්. පිරිවර ඔක්කොම ඇවිල්ලා අර මිනිස්සු මරාගෙන කාලා ගවයෝ ටිකත් මරාගෙන කාලා පිටත් වෙලා ගියා. දැන් තියෙන පෙරලිච්ච කරත්ත ටිකයි යටකටු ටිකයි හැම ටිකයි ඇඳුම් පැළඳුම් විතරයි එහි මෙහි විහිදෙලා. මේ තැනැත්තියම අපේ බෝසතාණන් වහන්සේනකොටත් ඒත් ගියා ඉස්සරහටම. කියව මේ ඉස්සරහා ලොකෝ විලක් තියෙන එකෙන් නා ගන්න පුළුවන් වතුර පුරව ගන්න පුළුවන් ওই කරත්තවල තියෙන වතුර ටික පෙරලලා යන්න. ඒතර මේ ගවයින්ට අද ගන්න පුළුවන් කරත්තේ කියලා. බෝසතාණන් වහන්සේ කොතනත් ඥානවන්තයි. ඒකයි අඩු කාලයකින් බුද්ධත්වයට පත් වුනේ. එතුමා කියනවා කමක් නැහැ. අපි එතනට ගිහිල්ලා වතුර ටික අයින් කරලා එතනින් පුරව ගන්නම්. නාගන්න ඔක්කොම කටයුතු කරගන්නම් කියලා. රැවටුනේ නැහැ. ඉස්සරහට යනකොට අහෝ මහා විපත්තියක්. කරත්තට පෙරලිලා ඇඳුම් පැළඳුම් හැමතැනම ඇටකටු හැමතැනම විශාල විපතක් ඒ වෙලාවේ අමතන වයාගේ කණ්ඩායමට නිදුකානෙනේ පේනවා නේද අපිටත් නිග්‍රහ කරලා අපහාස කරලා ආපු ගමනේ විපාකය මෙහෙම කිසිම කෙනෙක් යන්න හොඳ නැහැ කරුණාව මෛත්‍රියේ පෙරදරව යන්න ඕන අවවාද අනුශාසනා ලබා ගන්න ඕන කියලා මේ අපන්නක දේශනාව පැවැත්තුවා. අනුන්ට විරුද්ධකම් කරන්න එපා කියන දේශනාවයි. අනුන්ට විරුද්ධකම් කළොත් ආපස්සට කැරකෙනවා. ආපස්සට Tamante විපාක වෙදෙන්න සිදු වෙනවා කියන එක තමයි මේ දේශනාවෙන් අපිට උගන්වන්නේ. චතෝහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ බික්කෝ මහණෙනි මං ඔබලාට කියල දෙනවා කරුණු හතරක්. කරුණු හතරකින් සමන්වාගතෝ භික්‍ෂූන් වහන්සේ අපන්නක පටිපදං පටිපන්නෝ හෝති විරුද්ධ නැති ප්‍රතිපදාවට අනුන්ට හතුරුකං නොකරන ප්‍රතිපදාවට බැසගත්තේ වෙයි. ආසවානං කයාය ඒ මග ගමන් කොළොත් රහත් බව ලබන්නත් පුළුවන් කිව්වා. ආසවා නංකයාය කියන රහත් බව. ආසව කියන ඒවා හැමෝගෙම හිතේ තියෙනවා. පල්වන නරක්වන ගඳගාන නරක දේවල් හතරක් තණ්හාව එකක්. පංචකාම වස්තුන් පිළිබඳව තිබෙන තෘෂ්ණාව කාමාසව කියලා කියනවා. දෙවෙනි එකද කියනවා භව තණ්හාව මේ ලෝකෙද තිබෙන ආසාව කොයි කාගෙත් තියෙනවා. මරණයට කවුරුත් කැමති නැහැ ජීවත් වෙන්න කැමති මේ ලෝකෙට කැමති. ඒකට කියන භව ආසව. දිඨාසව ටිකක් දරුණු වැඩි මිසදුටුකම. මෙලොවක් නැහැ පරලොවක් නැහැ පිනක් දහමක් නෝ විදිහට මතිමතාන්තර අදහස් ප්‍රකාශ කිරීම. අවිජ්ජාසව කියන්නේ මෝහය මෝඩකම නුවණ මදි. ඔය හතරෙන් දිඨාසව කියන එක දරුණු වැඩි මිසදුටුකම. තණ්හාව කියන එක කොයි කාගෙත් තියෙන රහත් වෙනකම්ම තණ්හාව තියෙනවා. කවුරු හරි කිව්වොත් මගේ තණ්හාව නෑ කියලා ඒක වැරදි. තණ්හාව බොහෝම සියොම් ඒ තෘෂ්ණාව රහත් වෙනකම්ම තමන්ගේ හිතේ තිබෙනවා. දැන් ඔය අරු රූප අරූප ලෝකවල උපදින්න තිබෙන කැමැත්ත රූප තණ්හා අරූප තණ්හා එනම් රහත් වෙනකම්ම තියෙනවා තණ්හාව. අනාගාමි වෙනකොට නම් පංචකාම වස්තුන් පිළිබඳව තිබෙන තෘෂ්ණාව ඉවත් වෙලා යනවා. එහෙමනම් පින්නතුනේ මේ අවිරුද්ධ මගේ යනකොට රහත් වෙන්න පුළුවන්. පළවෙනි එක නෙක්කම්ම විතක්කේන භාවනා කරන්න ඕන. නයිස්ක්‍රම්‍ය දැන් ඔය පෝයට බලන්න සිල් ගන්න යනවා පන්සලට. ඒකට කියන්නේත් නයිස්ක්‍රම්‍ය. දින 1 2 3 4 5 කිලෝ සතිය භාවනා පන්තිවලට යනවා. සතියක් දෙකක් දඹදිව වන්දනාව යනවා. ඒකට කියන්නේ නයිස් ක්‍රමය කියලා. ගේ දොර දුවා දරුවන් ඥාතීන් දරු මුණුබරන් ඔක්කොම අතහැරලා පිරිසිදු හිතකින් යන ගමනක් ආන්නයකට නයිස් ක්‍රමය කියලා කියනවා. ඒක හොඳ ගමනක්. කෙලෙස් අඩු කරන ගමනක්, පින් වැඩි කරන ගමනක්. එතකොට නිවස තුලම වාසය කරනකොට තණ්හාව වැඩි වෙනවා. අතහැරීම පුරුදු කරන්න කියන අන්න ඒකට තමයි. ඒක සමහරකට අමාරුයි. ටික ටික ටික ටික අතහැරීම පුරුදු කළොත් හොඳ හිතකින් අවසන් ගමන යන්න පුළුවන් නැත්නම් නම් අමාරුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හිත හදා ගැනීමේ ධර්මයක් හිත හදා ගැනීම. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ආවා සිවුරුවර යන්නට ඕන කියන ස්වාමීන් වහන්සේ නම. ගුරුවරයා කෙන ස්වාමීනි මේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ බොහොම සද්ධාවෙන් මහනෝනේ සිටුමාලිගාවක් අයිති කෙනෙක් සියල්ල මතහැරල මහනවුනා දැන් මේ සිවුරු හැර යන්න ඕන කියන එකටයි මේ පැත්තට ආවේ කිව්ව. මොකද කාරණය? උපසම්පදාව රැකගන්න බෑ කියනවා. ශික්ෂාපද වැඩි උපසම්පදාව රැකගන්න බෑ. ඒ නිසා ගෙදර ගිහිල්ලා පන්සල් රැකගෙන ඉන්නම් කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ දීපු උත්තරය මහාන ඔබට පුළුවන් ද එක ශික්ෂාපදයක් රැකගන්න. එකක් නම් පුළුවන් කිව්වා. එකක් නම් පුළුවන් කිව්වා. එහෙනම් මහන ඔබ දැන් මේ මොහොතේ පටන් හිත පමණක් රකගන්නයි වෙච්චරයි. හිතින් තමයි සියලුම ශික්ෂාපද කැඩෙන්නේ. හිතින් තමයි සියලුම පෞරස් වෙන්නේ. එහෙනම් හිත සංවර කරගන්නයි වෙච්චර උපදේශය. දැන් ස්වාමින් වහන්සේ දාන වන්දන වන්නේ ගමනක් බිමනක් වඩින්නේ සෙනසුන් පරිහරණ ගිලන්පස වැළඳීම් බෙහෙත් ගැනීම බණ ඇසීම භාවන ඔක්කොම සිහි කල්පනාවෙන් කළා පව් ටික යට වුණා තණ්හාව නැතු වුණා නොබෝ දවසකින් රහත් වුණා අන්න බලන්න හිත තන්පත් කර ගන්නට දීපු උපදේශය හිත ගැනම බලමින් වාසය කරන්න කිව්වා ආන්න ඒක නෛෂ්ක්‍රම්‍ය අදහස් කියලා කියනවා දෙවෙනි එක අව්‍යාපාද විතක්කේන රහත් බව ලබන්නට නම් විරුද්ධකාරෝ නැති කරගන්නට නම් මෛත්‍රී භාවනා කරන්න කියනවා. අව්‍යාපාද විතක්ක කිව්වේ ඒක අව්‍යාපාද ව්‍යාපාද කියන්නේ තරහවට නම. ඒක විරුද්ධාර්ථයේ අව්‍යාපාද එනම් මෛත්‍රියයි. හැම වෙලාවෙම දැන් ওই කියලා දුන්න මෛත්‍රී භාවනාව මතක් වෙන මතක් වෙන වරක් පාසාම මෙනෙහි කරන්න ඕන. නිින්ද යනතුරු මෙනෙහි කරන්න ඕන. යනේන කොටත් මෙනෙහි කරන්න. එතකොට හිතට එන අදහස් අඩුවේ යනවා. මෛත්‍රී අදහස් මෛත්‍රී ගංගාව ගලාගෙන යනවා. පින හොඳටම වැඩි වෙනවා. පින හොඳටම වැඩි වෙනවා. එතකොට මෛත්‍රී භාවනාව පිළිබඳව කරණීය මෙත්ත සූත්‍රෙත් ඉගැන්වනවා. කන්ද පෙරිතෙත් ඉගැන්වනවා. තව බොහෝ අවස්ථාවලදීත් මෛත්‍රී භාවනාව ඉගැන්නවා බුදුරජාණන් වහන්සේ. එතුර මෛත්‍රී භාවනාවේ ස්වභාව හිතේ තරහාව වෛර ඊර්ෂ්‍යාව නැති කරන එක. තමාට අධිකව තරහ යනවනම් හොඳම බෙහෙත තමයි මෛත්‍රී භාවනා කිරීම. තමන්ට පුළුවන් තරම් මෛත්‍රී කරගන්නකොට හිතේ තිබෙන තරහාව, වෛරය, ඊර්ෂ්‍යාව දුරු කරගන්න පුළුවන්. තරහවෙන් මැරුණොත් යක්ෂයෙක් යක්ෂණයක් ණයෙක් පොළඟෙක් විසකුරු සතෙක් වාගේ වෙන්නේ දරුණු ආත්මය මෛත්‍රී භාවනාවෙන් මරුණොත් මහා දෙව් රජ කෙනෙක් දිව්‍යාංගනාවක් සකල සම්පත් වලින් පිරිපුන් තැනකයි උපදින්නේ එච්චරම බලවත් මෛත්‍රී භාවනාව ඒක අපේ ධර්මයේ මෙහෙම පෙන්වලා තියෙනවා කවුරු හරි විශාල දානමය පින්කමක් කරනවා සද්ධාවෙන් ගෞරවයෙන් ඒ දානමී පින්කමට වඩා වටිනවා වෙහෙර විහාර සකස් කරල කරන පූජාව. ඊටත් වඩා වටිනවා බුද්ධන් සරණං ගච්ඡාමි ධම්මන් සරණං ගච්ඡාමි සංඝන් සරණං ගච්ඡාමි කියන එක. දවසෙම කිව්වත් වැඩි නෑ. ඊටත් වඩා වටිනවා තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් අටසිල් රකින එක. ඊටත් වඩා වටිනවා මෙන්න මේ මෛත්‍රී භාවනාව. බලන්න ඒතර මෛත්‍රී භාවනාවර තියෙන තැන කොච්චර ඉහළද? තව එකක් තියෙනවා. මෛත්‍රී බුදුගුණ භාවනාදියටත් වඩා තවත් එකක් තියෙනවා මෙනෙහි කරන්න මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. එකවරක්වත් මෙනෙහි කරන්න කියලා කියන්නේ. මේක වටහා ගන්න අමාරුයි, ගැඹුරුයි. ওই පද තුන බොහොම ගැඹුරුයි. ලේසි කියලා හිතන්න පුළුවන්. කෙනෙක් වයසට යනවා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. කෙස් ටික පැහෙනවා, දත් ටික වැටෙනවා, ඇඟ රැලි වැටෙනවා, යන්න දෙන්න බෑ, වාඩි වෙන්න බෑ. අන්න අනිත්‍ය ලක්ෂණය. එහෙනම් දුකත් එතන තියෙනවා. අනාත්මයි කියන එක ටිකක් ගැඹුරුයි හැබැයි. අනාත්මයි කියන මම නොවේ, මගේ නොවේ, මගේ නොවේ අන්න ওই ටික කඩා ගන්න ඕන. ඒක බුදුදහමෙන් පමණයි උගන්වන්නේ වෙන කිසිම තැනකින් උපුටා ගන්නට බෑ. මමත්වයේ සිඳබිඳ දැම්මොත් අනාත්ම ලක්ෂණය අවබෝධ වෙනවා. ඒක තේරුම් ගන්න බැරි නම් අනිත්‍යයි කියලා මෙනෙහි කළත් ප්‍රමාණවත් ඒක තමයි අංක එකේ පින්කම. අංක එක. කවුරු හරි ඇහුවොත් මහා පින්කම කුමක්ද කියලා හැමෝම උත්තර දෙවි කටින චීවර පූජාව. ඒක අංක 6. අංක 1 තමයි මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන විදර්ශනා භාවනාව. දෙක මෛත්‍රී බුදුගුණ ආදී භාවනාව. තුන තුනුරුවන් සරණ ගොස් පන්සිල් අට සිල් රැකීම. හතර තුනුරුවන් සරණ යාම. පහ විහෙර විහාර පූජාව 6 දානමේ පින්කම දානමේ පින්කම අංක 6 ඒ නිසා අංක 6ේම ගෙතින්නේ නැතුව අංක 1 2 යන අවස්ථාවලටත් කවුරුත් යන්න ඕන. එතකොට අව්‍යාපාද විතර්කය anu මෛත්‍රී භාවනා කිරීමයි. මෛත්‍රිය පුළුවන් තරම් දියුණු තියුණු කරගත්තොත් හිතට ගතට හොඳයි. ධ්‍යාන තුනක් ලැබෙනවා. හිතගත හොඳට දියුණු තියුණු කරගන්න පුළුවන්. තරහව වෛරේ අඩු කරගන්න පුළුවන්. කරුණා මෛත්‍රී හොඳට දියුණු කරගන්න පුළුවන් දරුණු අදහස් හිතවිලි තමන්ගෙන් බැහැර කරගන්න පුළුවන්. ඒක දෙක. තුන්වැනි කාරණාව බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාමත් වටිනා දහමක් අවිහිංසා විතක්කේන තුන්වෙනි එක. ආන අවිහිංසාව. සත්ව හිංසාවෙන් වැළකීම මැස්සෙක් මදුරුවෙක්වත් බුදුදහමට අනුව ඝාතනය කරන්න බෑ. ඒක සත්ව ඝාතනයට වැටෙනවා. උණු වතුර ටික සත්තු ඉන්න තැනට දාන්න බෑ. ඒක සත්ව ඝාතනය. එතකොට අවිහිංසාවාදී පරම අවිහිංසාවාදී වීමට නම් මුළුමනින්ම සත්ව හිංසාවෙන් වළකින්න ඕන. කෑකෝ ගහන එකත් නවත්තන්න ඕන. සතුන්ට දඩු මුගුරු වලින් ගහන එකත් නවත්වන්න ඕන. මැසිමදුරවන්න කරන හිංසන පීඩනත් නවත්තන්න. ඒකයි ටික ටික වැඩි කරගත්තාම පූර්ණ අවිහිංසාවාදී කෙනෙක් වෙන්නට පුළුවන්. අධික මාංශ භක්ෂණයත් අඩු කරගන්න ඕන. ටිකෙන් ටික ටිකෙන් ටික අඩු කරගත්තොත් Taman පරම අවිහිංසාවාදී කෙනෙක් බවට පත් වෙනවා. කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව හොඳට පිහිටන්නේ අන්න එතකොට තමයි. පරම අවිහිංසාවාදී කෙනෙක් වුණාම තම ජීවිතය වාසනාවන්ත ලෙස ගත කරගන්න පුළුවන්. ඒකයි වැදගත්ම කාරණේ. බුදුරජාණන් වහන්සේ දිනපතාම බුලමහත් ලෝකවාසී ජනතාව දෙස බලන්නේ මහා කරුණා සමාපatti ඥානය. දුක්ඛිත සත්වයන් දෙස බලනවා. අද කවුද මාර්ගඵල නිවන් සුව ලබන්නේ? කවුද අද දෙව්ලොවට බඹලොවට යන් දෙන්නේ? කවුද අද තුනුරුවන් සරණ යන්නේ කියලා අර මහා කරුණාවෙන් උන්වහන්සේ බලනවා. එතකොට තමන් වහන්සේගේ නුවණට පේනවා අද මේ මේ අය තමයි බුදු නුවණට පෙනුනේ ඒ අය තමයි මේ දුකින් නිදහස් කරන්න තිබෙන්නේ කියලා. මහා අසරණයන් වෙත වැඩම කරනවා. ඒ වගේම රජමැති ඇමතිවරුන් ඉන්න තැනට යනවා. ඒ වගේම යාචකාදීන් ඉන්න තැනට යනවා. ඒ වගේම සද්ධාදී ගුණ වැඩි අඩු අය ඉන්න තැන්වලට ගිහිල්ලා ඒවා හරි තැනට ගේන්න උන්වහන්සේ විශාල උත්සාහයක් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි ජාති ආගම් බේදවලින් තොර එකම දහම බුදු දහමයි. මේ දහමට අනුව සිත යොමු කරන හැමෝටම පුළුවන් අවිහිංසාවාදීව කටයුතු කරන්න. අවිහිංසාවාදීව කටයුතු කිරීමෙන් යහපතක්. දවසක් උන්වහන්සේ ගමනක් වඩිනකොට විශාල එළදෙනක් මිනිස්සෙක් අඟට ලණුවක් දාලා ඇදගෙන යනවා මරන්න. ඉතින් මේ සතා එහෙට දඟලනවා මෙහෙට දඟලනවා බුදුරජාණන් වහන්සේ පසු කරගෙන ගියා. කොහොම හරි අඟෙන් ලනුව පන්නගෙන මේ එළදෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ අබේදානය ඉල්ලගන්න මරණයෙන් නිදහස් කරගන්න. ඇවිල්ල බලන්න කරපු වැඩේ ශ්‍රීපතුල ලෙවකණ්ඩ පටන්ගත්. එතකොට සක්දෙව් රජතුමා මේක දැනගෙන වහාම ඇවිදින් ආවිෂ්ට වුණා ළඟපාත මිනිස්සෙකුට. බුදුරජාණන් වහන්සේ අහනවා මේ සතා කොහෙද ගෙන යන්නේ? ස්වාමීනි මරන්න ගෙන යන්නේ. මම ජීවත් වන්නේ සතෙක් මරලා මස් විකුණලා හෙට තව හරකෙක් ගන්න මේ මුදල් වලින් කියලා. වටිනාකම කොහොමද කියලා ඇහුවම කහවණු 100යි කිව්වා. විශාල මුදලක් කහවණු 100ක් කියනක විශාල මුදලක් එවකට අර ආවිෂ්ඨ වෙච්ච තනත්තා වෙදින් කහවණු 100 දුන්නා ගවය නිදහස් කරගත්තා මේ බුදුරජාණන් වහන්සේ අනදහාමුදුරුවන්ට කියන ආනන්දය මේ ගව දෙන බලන්න අඟෙන් කොහොම හරි ලනුව පන්නගෙන තථාගතයන් වහන්සේ ළඟට ආවේ වඳින්න පුදන්න ගරු කරන්න බෑ. මේ වන්දනා පූජා ගෞරවය තමයි මේ ශ්‍රී පතුල ලෙවකාමින් ප්‍රකාශ කළේ. මේ සතා බෙල්ල කැපී මරණයට පත්වෙන නෑ. ඒ විදිය පවක් නෑ කිව්වා. තව නොබෝ දවසකින් මරණයට පත්වෙනවා ආයුෂ ගෙවිලා තිබෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේට කරපු ගෞරවයෙන් දෙව්ලොව උපත ලබලා දෙව්ලොවින් දෙව්ලොවට බඹලොවින් බඹලොවට ඔහොම ඉඳලා අනාගතයේ පසේ බුදු කෙනෙක් වී නිවන් දකිනවා එක බලන්නකො බුද්ධ පූජා වන්දනාව බලය පසේ බුදු කෙනෙක් වෙනවායි කියලා දේශනා කළා. ඉතින් මේ දේශනාවෙන් අපට ගන්න තියෙන්නේ අපි මොනතරම් පූජාවන් බුදුරජාණන් වහන්සේට කරනවාද වන්දනාමාන කරනවාද එයින් අපිට මොන තරම් පිනක් ලැබේද. දැන් මේ මල්වට්ටිය බුදුරජාණන් වහන්සේට අපි සැදැහැ සිතින් පූජා කළේ. අර එළදෙනට එහෙම දෙයක් තිබුණේ නැහැ. ගෞරවයේ පමණයි පුද කළේ අපි පූජාවයි ගෞරවයයි පුද කරනකොට ලැබෙන පින නම් සීමාවක් නැහැ. හිත හොඳ නම් හිත පිරිසුදු නම් ගෞරවයේ තිබුණා නම් බුද්ධ පූජාවේ වන්දනාවේ ලැබෙන පින අනන්තයි අප්‍රමාණයි. සංසාරයේදී දුක් විඳින්න ඕන නැහැ. පන්සිල් අටසිල් රැකීම ඊටත් වඩා පින් සිද්ධ වෙනවා. බණ ඇසීම භාවනා කිරීම ඊටත් වඩා පින් සිද්ධ වෙනවා. ඒ සියලු දේම අප සිදු කරගත්තොත් පින්වත්නි සංසාරයේ දුක් විඳින්න නැතුව හොඳම තැනක ඉඳලා අපට පුළුවන් මේ භයානක සංසාර දුකින් නිදහස් වෙන්න. සංසාරයේ කොතනකවත් සැපයි කියලා බුදුදහමේ පෙන්වන්නේ නැහැ. දෙව්ලොව අයත් මැරෙනවා. මරණය ආසන්න වෙනකොට අඬනවා වැළපෙනවා කෑ ගහනවා යන්න බෑ කියලා. එහෙනම් දුකමයි. බඹලොව අයත් මරණයටපත් වෙනවා. මනුලොව අයත් මරණයටපත් වෙනවා. නැවත කවුරුත් උපදිනවා. සතර අපායේ සත්වයෝ විඳින දුක සීමාවක් නැහැ පින්වත්. අපා සත්වයෝ විඳින දුක සීමාවක් නැහැ බුදුදහමේ හොඳට පෙන්වනවා. එහෙමනම් ඒවා ගැන කල්පනා කරලා අපි අද හොඳ තැනක ඉන්නේ. මේ මනුස්ස ජීවිතේ සාපරාදී ලෙස ගෙවා දමන්න හොඳ නැහැ. ජීවත් වෙන ගමන් රැකියාව කරගන්න ගමන් ගෙදර දොර වැඩ කරගන්න ගමන් පරලෝ ගැන හිතලා නිවන ගැන හිතලා දාන සීල භාවනා පින්කම් තුනක් කරගන්න ඕන. තණ්හාව තරහව වෛරය උඩඟුකම මාන්නය ඕවා අඩු කරගන්න ඕන. දැහැමිව ජීවත් වෙන්න ඕන. කාටවත් කරදර පීඩාවක් නැතුව ජීවත් වෙන්න ඕන. අන්න එතකොට තමයි අපේ ජීවිතයේ ඉරහඳ වාගේ බැබලෙනවා වාසනාවන්ත මහේසාක්‍ය ජීවිතයක් ගත කරලා මේ සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ මහත්තුරු මව්වරු දරුවන් සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින කාලයේ මේ මනුෂ්‍ය ජීවිතය ලැබුණේ වාසනාවන්ත මව්පිය ගුරුවරුන් ලැබුණෙත් අපේ වාසනාවටයි ඒවා කවුරු සිහිපත් කරගෙන ආදරණීය මව්ගේ ගුණ සිහිපත් කරලා මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කටයුතුයි. ඒ මව කවර තැනක ඉන්නවාද කියලා අපිට කියන්න බෑ. අපේ ජීවිතයේට මහඟු සත්කාරයක් කරලා දුන මහා වේසක් දරපු ලේ ටික කිරි කරලා පවා හදාවදාගත්ත මව්ට පින් දීම පරලෝකීය ඥාතිවරුන්ට පින්දීම තමයි අද මේ පින්කමේ සුවිශේෂී අරමුණ. එහෙමනම් සත්පුරුෂ දරුවන් ඥාතීන් හැටියට කළගුණ සැලකීමක් හැටියට තමයි මේ ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ධර්මයේ ඉෂ්ට කරනු ලබන්නේ. එහෙමනම් බණට ආරාධනා කරලා වතාවක් සම්පූර්ණ කරලා ශීලයක පිහිටාගෙන ධර්ම මෛත්‍රී භාවනා කළ ධර්මස්වණේ කළ පන්නක ප්‍රතිපාදාමයෙන් මේ රැස් කරගත්තා වූ පිනත් තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගත් දාන සීල භාවනාදී කුසල සම්භාර ධර්මය ලන්ඩන් නුවර පදිංචි උදිතා විජේසේකර මාතාව ප්‍රධාන මේ පින්නතොල් ආපේක්ෂා කරන්නේ මහනුවර පදිංචිව සිට මීට මාස 3කට පෙර පරලෝසපත් මල්ලිකා විජේසේකර මෞතුමියට මේ පිනත් වේවන මොදන් වේවා මේ පින ලබාගෙන තුමියගේ පුනර්භවයේ වාසනාවන්ත වේවා සුඛිත මුදිත වේවා ආයු වර්ණ සපබල ඥාන සම්පත් ලැබේවා අකල් මරණයක් නොවේවා සියලු සබ සම්පත් ලැබේවා සතර පාදුකක් නොවේවා සුගතියක්ම වේවා ආයු වර්ණ සපබල ඥාන සම්පත් වලින් පිරිපුන් ජීවිත පෙළක් ලැබේවා හොඳ මව්පියන් ගුරුවරුන් ඥාතීන් දුවා දරුවන් සසර වසන තුරු ලැබේවා සතර පායාදී දුකකට පත්න වේ සුගතින් සුගතියට යමින් පාරමී ගුණ දියුණු කරලා එතුමියට ඉක්මන් භවයකදී අමා මහ නිවන් සම්පත්න ලැබේවා ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරන්නට ඕන. ඒ වගේම භව ප්‍රාර්ථන Duncan Wijesekara Leelawathi Kumara Manike Dahampath Lawrence Perera Gnanaratne Marasinghe Krishanthi Gadadi Arachchi Samson Herath මහත්මයා යන මහත්ම මහත්මීන් ඇතුළු තම තමාගේ පවුලර නමින් පරලෝකයේ මව්පිය වැඩිහිටි ගුරුවර ඥාති මිත්‍රාදී හැමෝටම මේ පින්නත් වේ වනමෝදන් වේවා මේ පින් ලබාගෙන අයත් දුකින් අත මිදේවා සැපේටපත් වේවා සුගතියක්ම වේවා අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරන්න අපවත් වේවදලති පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ තුළ පවත්වන මහා සංඝරත්නයටත් රටදෑ වෙනුවෙන් දෙවිපිදුව රණවිරුවන්ටත් කොරෝනා වෛරසය ආදී නොයෙක් දරුණු විපත් වලින් පරලෝකීය මුළු මහත් ජනතාවත් බණහන සියලු දෙනාගේ නමින් පරලෝකීය ඥාතිවරුත් මේ පින් ලබාගෙන ඒ අය දුකින් අත මිදී සැපයටපත් වේ අමහා මහ නිවන් සුවම ලබත්වා කියලා සාදුකාරයක් දීලා පින් දෙන්න ඕන ශාසනාරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණුගතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙත්බෝසතාන දුටුගමන දිව්‍ය රාජය මහා මායා දිව්‍ය රාජය තුළු සියලුම දෙවියෝ මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණය ලබා දෙත්වා තමන්ගේ දුවා දරුවන්ටත් දරුමනුවරන්ට දේව ආරක්ෂාව ලබා දෙත්වා දෙවියන්ටත් අමා මහ නිවන් සම්පත්ත ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඔබ අපහදා වඩා තබා සුජීවත් වෙන මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් ඥාතීන් සහෝදර සහෝදරයන් නෑදෑ හිතමිතුරන් ඇතොත් ඒ හැමෝමත් මේ පින් බලෙන් තුනුරුවන් සරණින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සසර ගමන වාසනාවන්ත වේවා සුඛිත මුදිත වේවා ඉක්මන් භවයකදී මම මහ නිවන් සුවත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න ඕන ලංකා වාසී ලෝක වාසී අනන්ත ලෝක වාසී සියලු සත්වයෝ මේ පින් බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ලෝකයේ අති විශාල පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වී වාසය කරන නිරෝගී සියලුම ජනතාව මේ පින් බලෙන් තුනුරුවන් සරණින් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලගේ අනුභවයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් සුවය සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු අවසාන වශයෙන් මේ රැස් කරගත්තා උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ ගුරුවන් වැලි මහසෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අපු ධාතුන් වහන්සේ සතර දලදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථාන අනුභවයෙන් බුද්ධ ගයාව බෝධින් වහන්සේ වජිරාසන අනුභවයෙන් ලුම්බිනී බරණැස කුසිනාරාව ජේතවනාරාමේ වේලවනාරාමේ අපේ අටමස්ථාන සොළොස්මස්ථානවල අනුභාවයෙන් තුන් ලෝකයේ පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සීල සරුවක්ඥ ධාතුන් වහන්සේලාගේ අනුභවයෙන් අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලෙන් සීල සමාධි ප්‍රඥා ගුණ බලෙන් තමගේ ජීවිතේ පුරා රැස් කරගත්තා වූ සීල පින් බලෙන් සමස්ත ලෝකයටම ධර්ම දේශනාවක් විසුරුවා හැරීමෙන් ලැබෙන පින්බලෙන් මේ පින්කමේ දායකත්වයේ දරණ ලන්ඩන් නුවර පදිංචි උදිතා විජේසේකර මහත්මිය ප්‍රධාන පවුලේ හැමෝටමත් මේ ධර්ම ශ්‍රවණලාභේ ඥාති හිත මිත්‍ර හැමෝටමත් තමන්ගේ පවුල්වල සියලු දෙනාටත් දවා දරුවන්ටත් දරුමනු පුරන්ටන් නිදුක් නීරෝගී සම්පත් දීර්ඝව සම්පත්ම ලැබේවා අසනීය පපලු පද්දරව නවග්‍රහ දෝෂේ රාෂ්ඨ කපුරු දුර වේවා අතීත අකුසල කර්ම විපාකවලින් නොයෙක් නොයෙක් විපත් කරදර ඇතොත් ඒ සියල්ල ප්‍රතිබාහණය වේ ආරක්ෂාව සද සාන්තිය අපද සැලසේවා සොර සතුරු බිය සියල්ලක්ම දුර වේවා අසත්පුරුෂයන්ගෙන් පවා කරදර පීඩා වලකීවා තමන්ගේ රැකී ආරක්ෂාවන් වෙලහෙන දාම කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා දියුණුවක් වේවා යහපතක් වේවා හැම මොහොතකම ආරක්ෂාව සද සාන්තිය අපද දියුණුව සැලසේවා මරණයේදීත් මේ උතුම් පින්කම සිහිපත් වේවා මෙතන් පටන් නිවන් දකිනා ජාති දක්වාම උදිතා විජේසේකර මාතාව ප්‍රදාන මේ හැමෝටම සතර අපා දුක කිසි කලක වන්නම වේවා මනුලොව දෙව්ලොව බඹලොව වාසය කරමින් පාරමී ගුණ දියුණු කිරීමේ වාසනාව ලැබේවා ආයු වරණ සැප බල ඥාන සම්පත් භෝග සම්පත් සුගති සම්පත් සිද්ධ වේවා බුද්ධ ආදී උතුම අපිට සංසාරෙදිත් මොන ගැසේවා සියලු සංසාර දුකින් නිදහස්ව ලැබෙන අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහමා නිවන් ප්‍රසක් කිරීමට මේ පිනත් හේතු වේවා වාසනා වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන මව් ප්‍රධාන ඥාතීන් සීකරලා අපි ගාතාව කියලා පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචං අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාසං අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාං අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාරතාචගම්හේ හි සම්බතන් පුන්න සම්පදං සබ්බේ සත්තාගනමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධයා ආකාසත්තා ජබම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසත්තා චබුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා චබුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදන් මේ පුඤ්ඤ කම්මං